එහෙමනම් හොඳින් අහන්න. මේ දක්වන්නේ ඇත පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳවයි සර්ව දේශනාවේ ප්‍රතිපිටපත් වෙන කන්නේ. විශේෂයෙන්ම භාවනා කරන නිවන් යාන බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් ඔය සත්‍ය විසුද්ධි ගැන කතා කරනකොට කාමකා විතරන විසුද්ධිය කියලා විසුද්ධියක් තියෙනවා. ඒ කාමකා විතරන විසුද්ධිය ඉක්මවා යාම සඳහා පටිච්චසමුප්පාද ධර්මයන් ඉතා පැහැදිලිවම තමා විසින්ම අවබෝධ කරගත යුතු බව පොත්වල දක්වා තිබෙනවා. ඒ සත්‍ය ශුද්ධිය කියන එක රස විනී සූත්‍රය කියන සූත්‍රයේ දක්වා දෙමින් සීල විසුද්ධි චිත්තේත දෙලිත් විසුද්ධිය ආදී වශයෙන් මේවා දක්වන්නේ. ඊට පස්සේ තමයි කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. එතකොට කාංකා විතරණ කියන්නේ සැක දුරු කිරීම. ඒ කියන්නේ ඉස්සරහාත්ම පිළිබඳව, මතුආත්ම පිළිබඳව, මේ ජීවිතේ පවතින ආකාරය පිළිබඳ ආදී විවිධ කර්ම පිළිබඳව පවස්නා උත්සක දුරු කර ගැනීම සඳහා අධිසම්පාදනයන් අවබෝධ කරගත යුතු බව තමයි මේ පොත්වල ගන්නන්නේ. එතකොට කෙසේටත් මේ පරිසම්පාදනයන් අවබෝධ කර ගැනීම තුළින් ඒවා නියමාකාරයෙන්ම සමාන්‍ය හදවත තුළින් දැක්කොත් නිවන් දකින්නට පුළුවන්. එහෙම නිවන් දකින්න අදත් සිටිනවා. එදත් <coughs> සිටිනවා. ඒක නිසා පරිසම්පාදන් යම් පැහැදිලිව අවබෝධ කරගන්න එක සාමාන්‍ය සුදුසුයි. මේක ප්‍රථමයෙන් මේ ඇට කියවේ නාම රූප පත්‍යසලාත්නම් කියන කොටසයි. අද මේ නිසා ඒ නිහාට කොටස් දෙකක් වීමට බලාපොරොත්තු වන්නේ සලාත්න පත්‍යපස්සෝ පස්ස පත්‍ය වේදනා කියන කරුණු දෙක. සලායතන නිසා පස්සේ ඇතිවෙනවා පස්සේ නිසා වේදනාවක් ඇතිවෙනවා කියන එකයි සාමාන්‍ය අදහස. එතකොට සලායතන කියන එකේ තේරුම මේ දන්නවා. පස්ස කියන්නේ ස්පර්ශය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. චක්ක සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීව සම්පස්ස, කා සම්පස්ස, මනෝ සම්පස්ස කියලා මේ පස්ස කොටස් හයක් තිබෙනවා. චක්ක සම්පස්සේ කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතේ චක්ක සම්පස්සෝ කියලා ඒ වගේම තමයි සෝතංච පටිච්ච සද්දේතු උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගතේ සෝත සම්පස්සෝ ධානංච පටිච්ච ගන්ධේතු උප්පජ්ජති ධාන විඥානං තින්නම් සංගතේ ඝාන සම්පස්සෝ ආදී වශයෙන් දැක්වන්නේ ඇහැ තිබෙනවා ඇහැට ඇහැට පෙනෙන රූප තිබෙනවා මේ ඇහැ රූපේ ගැටීම නිසා සමුවීම නිසා සබ්බ විඥානයන් පහළ වෙනවා. ඒකට සබ්බ විඥානයේ රූපේ කියන කරුණු තුනේ මේකට තමයි සබ්බ සම්පස්සේ කියලා කියන්නේ. ඒකට කන, ශබ්දේ සහ සෝත විඥානයේ කියන කරුණු තුනේ එකතුවට සෝත සම්පස්සේ කියනවා. නාසය, ගඳ සුවඳ සහ ඒ ඒ පිළිබඳ ඇති වෙන ගාහන විඥානය යන තේජනාගේ එකතුවට ගාහන සම්පස්සේ කියලා කියන්නේ. ඒ වගේම තමයි ජීව රස, ජීව ජීවා විඥානය එක ජීවවා සම්පස්සේ කය කයද දැන් වේදේශ පස්ස පොත්සබ්ද කියන ඒවා හඳුන්වන්නේ ඊළඟට කාය විඥාන මේ තිබුණාගේ එකතුවට කාය සම්පස්ස කියන මනස මනස දැන වේද ධම්මා රම්මන ඒ නිසා පාදන මනෝ විඥාන ඒ තිබුණාගේ එකතුවට මනෝ සම්පස්සය කියලා කියනවා ඒකට අලාත්ම පත්‍ය පස්සෝ කියනකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හය ආයතන භාවයට පත්වන ආකාරය ගැන කලින් මෙයාට කරුණු කියවා මෙන්න මේ ආයතන භාවයට පත්වීම නිසා තමයි පස්සේ ඇතිවන්නේ. නැත්නම් මේ ඇහැ කියන ඉන්ද්‍රිය තිබූ පමණින් නැත්නම් කන කියන ඉන්ද්‍රිය තිබූ පමණින් කිසිම ආකාරයෙන් චක්කු සම්පස්සාදී ධර්මයන් ඇතිවන්නේ ඒක ඇතිවන්න තරම් මෙම ඉන්ද්‍රිය ධර්මයන් ආයතන භාවයට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඒ තුලින් සිතේ ගැටීමක් ඇතිවන්නට ඕන. ඒකට ඇහැට රූපයක් වෙනාට පස්සෙ චක්ක සම්පස්සේ ඇතිවන්නට චක්ක විඥානය ඇති වෙනවා. ඒ චක්ක විඥානය ඇති වෙනකොටම චක්ක විඥානය ඇතිලා එතනින් නතර වෙනවා නම් බොහොම හොඳයි. නමුත් එහෙම දැකීම මාත්‍රයෙන්ම නතර වෙන්නේ නැති අවස්ථා තමයි සාමාන්‍යයෙන් සහත් නොවු බොහෝ කෙනෙකුගේ සිත තුළ සිදු වෙන ක්‍රියාදාම. ඒ නිසා ඒ චක්ක සම්පස්සේ ඇති වෙනකොටම ඒ රූපේ හඳුනා ගන්න ලබන හඳුනා ගැනීමක් විවිධ ආකාරයෙන් එක්ක හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට රූප සංඥාවක් ඇති වෙනවා. මෙම රූප සංඥාව නිසා ඒක නිසා ඇති වෙන වේදනාව. ඒකයි පස්සපච්චය වේදනා කියලා බුදුහාමර ප්‍රකාශ කරන ඊට පස්සේ ස්පර්ශය ඇතුණාට පසුව වේදනාව ඇති වෙනවා කියලා එහෙම ප්‍රකාශ කළේ ඒ නිසා. එතකොට චක්කු විඥානයේ ඇති වූ පමණින්ම වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. සත්‍යඥානය නිසා අර රූප සංඥා ඇති වෙන්න තෝනේ ඒ රූප සංඥා තමා දකින ආකාරයට අනුව තමයි දක්ව දුක් හෝ මඳහත් වේදනා කියන කවර වේදනාවක් හරි ඇති කර දෙන්න ලබන්නේ. එතකොට මේ පස්සේ තුළින් වේදනාවක් බෙදෙන ස්පර්ශයක් තිබෙනවා. ඒ වගේම මේ පස්සේ තුළින් වේදනාවක් ගෙන නොදෙන ස්පර්ශයක් තිබෙනවා. කියන්නේ ඇහැ තිබුණාට රූප තිබුණාට විඥානය කියලා රූප සංඥාවක් ඇති වුණත් සමහර විට අපිට ඇති වෙන වේදනාව විතරක් ප්‍රකට නොවන්නට පුළුවන්. ඒ ප්‍රකට නොවන වේදනාව ඔය අභිධර්ම පොත්වල විශේෂයෙන් දක්වා තිබෙන උපේක්ෂා වේදනාවක් මඳහත් වේදනාවක් ඒක Tamanට ඇති වුණාද කියලා දන්නේ නැහැ. බොහෝ විට තේරෙන්නේ පස්සේ ඒක නිසා වේදනාවක් ඇති වෙන්නේ නැහැ කියලා. දැන් අපට හැද රූප පේනවා විවිධ විවිධ රූප අපේ දිනදා ජීවිතයේදී අත්දැකීම් වලින් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ හමුවන සෑම රූපාරම්මණයක් තුළින්ම අපිට වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. ඒ රූපක් තියෙනවා අපි දකිනවා ස්පර්ශයක් ඇති වෙනවා. නමුත් වේදනාවක් ගෙන දෙන්නේ නැති එහෙම රූපාරම්මණක් ලෝකේ තියෙනවා. එතකොට ඒ ස්පර්ශය තුළින් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ එම නිසා. එතකොට මෙතෙන්දී මේ සලායතන පච්චා පස්සෝ කියන එකෙන් අදහස් කරන ලබන්නේ දේශනාවක් ගැදීමට තරම් ප්‍රබල සත්‍යයේ තිබෙන ස්පර්ශයක් පමණයි. කියන්නේ වේදනාවක් කියන එකෙන් අදහස් කරන්නේ තමන්ට ප්‍රකටව දැනෙන වේදනාවක්. සාමාන්‍යයෙන් ඔය අභිධර්ම පොත්වල දැක්වෙන පරිදි ඕනෑම සිතක් ඇති වෙනකොට වේදනාව නිරායාසයෙන්ම පහළ වෙනවායි කියලා දක්වා තිබෙනවා. එතකොට මේ වේදනාව අපිට ප්‍රකට නැහැ. නමුත් වේදනාවකින් තොරව විඥාන පහළ වෙන්නේ නැති බවයි දක්වන්නේ. එතකොට එවැනි පස්සයක් නෙවෙයි අපි මෙහිදී අදහස් කරන ලබන්නේ වේදනාවක් ප්‍රකට වශයෙන් දැනීමට හැකිවන ආකාරයේ වේදනාවක් ගෙන දෙන ස්පර්ශයයි පලාතන පත්‍යාපස්සෝ කියන එකෙන් අදහස් කරන ලබන. ඒවල කනට ශබ්දය සනාවට පස්සේ ඒ ආකාරයෙන් ශබ්දයේ තිබෙනවා කන තිබෙනවා ඒ දෙක එකට එකතු වීම නිසා සෝත විඥානේ පහළ වෙනවා මේ තිදෙනාගේ එකතු වීම ආවට පස්සේ සෝත සම්පස්සේ ඇතිවෙනවා. මේ සෝත සම්පස්සේ ඇති වෙනකොටම ඒ ශබ්දේ හඳුනා ගැනීම. ශබ්දේ පිළිබඳ හඳුනා ගැනීම සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥාව ඇති වෙනකොට ඒ සංඥාවට අනුකූලව තමයි වේදනාව දැනෙනවා. ඒකට කෙලින්ම පස්සපච්චා වේදනාව කියුවට පස්සේ නිසාම නෙවෙයි වේදනාව ගෙදෙන්නේ. අර පස්සව ඇති කරගන්න සංඥාව සහ මනසේ පවත්නා වූ මේ හැට අර කණිමති කියලා තියෙන මනෝපවිචාර. ඒ මනෝපවිචාර ධර්මයේ ක්‍රියාදාමයේ මත තමයි විවිධ විවිධ වේදනා ඇතිවන්නේ. එකම ශබ්දයේ කෙනෙකුට සුඛ වේදනාවක් ගැන දෙන්න පුළුවන් තව කෙනෙකුට ඒ ශබ්දයේ ඒ මොහොතේ හලා දුක් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන් තවත් කෙනෙකුට ඒ ශබ්දයේ තුලින් මනසහත් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන් කවර ආකාරයේ හෝ වේදනාවක් පස්සේ තුලින් ගෙන දෙන්නේ අර සංඥා රූප ශබ්ද සංඥාව හඳුනාගත්තු ආකාරය තමයි එතකොට කිසිම වේදනාවක් නැතුව ශබ්දය පස්සෙන්ම නැත පස්සේ පස්සෙන්ම නවතින්නත් පුළුවන් ශබ්දය ඇහුණා සෝත විඥානය පහළ වුණා ස්පර්ශ මාත්‍යයක් පමණක් ඇති වුණා කිසිම ආකාරයෙන් වේදනාවක් නැහැ ඒක සීමාවක් පමණකට නැසීමා එහෙම අවස්ථාවක තියෙන එක නිසා ඒ සෝත සංපස්සේ තුලින් ඇතිවන වේදනාවක් දැනීමට අර ශබ්ද සංඥා ආදී ධර්මයන්ගේ පහළ වීම අත්‍යවශ්‍ය කාරණාවක් මේ සෑම හේතුවක්ම පටිච්චසමුප්පාද ධර්මයන් කියන්නට කිව්වොත් බුදුහාමුදුරුවෝ විස්තර කළා නම් එහෙම මේ ධර්මයේ උග දෙනකොට තේරුම් ගන්නට බැරි අවුල් භාවයකට පත් වෙන. මේ නිසා තමයි මේ ප්‍රධාන හේතුව පමණ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එයින් අදහස් කරන්නේ මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ඒ විතර කියන විට ඇති දක්වා ඇති හේතු තියෙනවා. ඒ හේතු පමණක්ම නෙවෙයි ඒකෙන් ඇතිවන ප්‍රතිඵලයේ ප්‍රතිඵලය ලබා දීමට උපකාර වන්නේ. වෙනත් වෙනත් හේතු තියෙන අප්‍රධාන හේතු වෙනවා. ඒක නිසා ඒ සියල්ලම දක්වලා නැහැ පටිච්චසමුපාදේ. ඒක නිසා ඒක තේරුම් ගන්නට අපි අවබෝධ කරගන්නට ඕන මේ දෙවිද විවිධ වෙනස් වෙනස් හේතු. ඒ අනිත් ඉන්ද්‍රයන්ට මේ අනුව මෙයාට සිතා ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. ගණ කනාශේත ගඳ සුවඳාවත් පස්සේ ගාන සම්පස්සේ ඇති වෙන ආකාරයේ දිවට රසයක් ගෑවුනාට පස්සේ ජීවවත් සම්පස්සේ ඇති වෙන්නේ මෙන්න මෙහිමයි කියන කරුණ. ඒ වගේම තමයි කායට ස්පර්ශයක් හම් වුණාට පස්සේ ඒක තුලින් කාය සංපස්සේ ඇතිවන්නේ මෙන්න මේ විදිහටයි මනසට විවිධ අරමුණු ආවාට පස්සේ මනෝ සත් මනෝ සංපස්සේ පාලවන්නේ අන්න ඒ ආකාරයෙන්මයි කියන කරුණ මේ ඇයිතම තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් අපි මේ චක්ක සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියලා මේ පස්ස කායවල කොටස් හයක් කියලා. පච්ච පස්සකාය වේදි සම්මා කියන බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා වෙනස් සූත්‍රවල. මේ කොටස් 6 පස්ස කොටස් 6 දෙනයි දතියුතු කියන එකයි අදහස්. එතකොට මේ කොටස් 6ක් මෙතන තිබුණාට සත්‍ය වශයෙන් මෙතන කොටස් 6ක් නැහැ. තියෙන්නේ මනෝ සම්පස්සයක් පමණයි. චක්ක සම්පස්සය කියලා කියනවා. සෝත සම්පස්සය කියලා කියනවා. ඒ වගේම ගාන සම්පස්සය, ජීව සම්පස්සක, ආ සම්පස්සය කියලා කියනවා. නමුත් මේ හැමතැනම තියෙන්නේ මනෝ සංපස්කයක් තමයි. දැන් මේක බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නෑ මේ මම කියවට. එතකොට දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි උතුම් මේ ඇහැට තේරුම් ගැනීම සඳහා පහසුන උදාහරණයක් ගමු. අපි කලින් දැකපු රූපයක් තියෙනවා. මේ කලින් දැකපු රූපේ දැන් අපිට පේන්නේ නැහැ. ඒ රූපේ දැන් ඇත්තෙත් නැහැ. එතකොට මේ රූපය අරමුණු කරගෙන අපිට සිතුවිලි ටිකක් ඇති කර ගන්න පුළුවන් කලින් දැකපු රූපය අරමුණු කරගෙන මනසින් මේ රූපය ස්පර්ශ කරන්න පුළුවන්. සමහරට ඒක දැන් නැත්තටම නැති එකක් විය හැකියි. ඒක මොනවා කාරින් හරි විනාශ වෙලා හරි මොකක් හරි වෙලා හරි නැත්තටම නැති කියන දෙයක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපි හිතමු සුනාමි කියලා සුනාමි දැක්ක මිනිස්සු ඉන්නවා දැක්ක මිනිස්සුන්ට ඒක දැන් කී හිතුවත් ඒක මනසට වාග් තේනවා හොඳට. ඒක දැන් නෑ නමුත් තියෙනවා. දැන් තියෙන දෙයක් වුණත් අපි වර්තමාන වශයෙන් මේක දකින්නේ නැහැ. නමුත් අපේ මනසින් ඒක ස්පර්ශ කරලා දකින්නට පුළුවන්. එතන ඇතිවන්නේ චක්කු සංපස්සේ තුළින් ඇතිවෙච්ච එකක් නෙවෙයි මනෝ සංපස්සේ තුළින් ඇතිවෙච්ච එකක්. ඒක මෙයාට පැහැදිලි විය යුතුයි. දැන් අපි හිතමු හෙට හෝ අනිද්දා අනාගතයේදී අපි යම් කිසි රූපයක් බලන්නට යනවා. යම් කිසි දෙයක් දකින්නට යනවා කියන්නේ එහෙම දකින්නට යන්නට ඉස්සෙල්ලා අපිට ඒ පිළිබඳව සිතිවිලි ඇති කර ගන්නට පුළුවන්. ඒ රූපය පිළිබඳ අදහස් පහළ කර ගන්නට පුළුවන්. ඒ රූපේ සමහරට සිතට පේනවා. ඒකේ සිත දර්ශනය වෙන්නේ ඒක රූපේම නෙවෙයි රූප නෙමෙයි. එතකොට ඒ දර්ශනය වෙන එක දැන් දැන් මේ වර්තමාන මොහොතේ තිබෙන එකක් නෙවෙයි අනාගතේ දක්නට යන දෙයක්. ඒකට අනාගතයේ රූප රූපය පිළිබඳ සංඥාවක් මනසට ඇති කරගන්නට පුළුවන්. අන අතීතයේ ඉස්සර තිබුණු ප්‍රෝග්‍රෑම් පිළිබඳ සංඥාවක් මනසට ඇති කරගන්නට පුළුවන්. එතකොට අතීතයේ අනාගතයේ පිළිබඳව රූප පිළිබඳ යම් කිසි සංඥා සිතිවිලි ආදියක් ඇති කරගන්නවා නම් ඒව ඔක්කොම මනසේ තියෙන ස්පර්ශය නිසා සිදුවන ක්‍රියාදාමයක්. මේක මේ ඇයිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් වර්තමානයේ වර්තමානයේ ඇහැට රූපයක් පෙන්වා කියන එකෙන් අදහස් කරන්නේ නැත්තම් ඇහෙන් රූපයක් දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ සිත තුළ නාම ධර්මයක් ඇති වී නැති යාම පමණයි. ඇහැට රූපයක් දකිනවා කියන්නේ ඒ පිළිබඳ සිතිවිලි ටිකක් නාම ධර්ම ටිකක් තමන්ගේ සිත තුළ ඇති වී නැති යාම පමණයි. වෙන දෙයක් නෙවෙයි. සත්‍ය ඒකයි. එතකොට මේ සිතිවිලි පහළවන්නේ ඇහි නෙවෙයි. ඇගේ පහළවන්නට සිතක් තියෙනවා නම් ඒක කාය විඥානයක් පමණයි. ඒ කියන්නේ ශරීරයේ යම් දෙයක් ගැවුනාට පස්සේ අපිට කාය විඥානයක් පහළ වෙනවා නම් උදාහරණ වශයෙන් කතා කරනකොට එහෙම කිව්වොත් ඇහැටත් යම් දෙයක් ගැවුනොත් ඒක පිළිබඳ කාය විඥානයක් පහළවන්නට පුළුවන්. නමුත් අර සත්විඥානයේ කියන එක ඇහැ අසුර කරගෙන ඇති වුණාට ඇහි පහළ වෙන ධර්මයක් නෙවෙයි. එහෙනම් වැරදි විදිහට පොත්වල දක්වලා තියෙනවා. ඇගේ පහළ වන සිත චක් විඥානය, කනේ පහළ වන සිත සෝත විඥානය, නාසයේ පහළ වන සිත ගාහන විඥානය, ගාහන විඥානය ආදී වශයෙන් එහෙම දක්වලා තියෙනවා. ඒගොල්ලෝ එය එහෙම කරුණු දක්වා තිබෙන්නේ සමහරට ප්‍රායෝගික අත්දැකීම් නැති නිසා විය හැකි කෙසේ වෙතත් මනසිනුයි ඒ සිතුවිලි පහළවන්නේ. එතකොට ඇහැට රූපයක් දකිනවා කියන්නේ චක්කු විඥානය ඇති වෙනවා කියන්නේ තමන්ගේ චිත තුළ නාම ධර්මයක් ඇති නැති යා. ඒකට ඇහෙන් මේ රූපේ යම් දැක්කාට පසුව යම් යම් ආකාරයෙන් මේක හොඳයි ලස්සනයි කැතයි උසයි මහතයි කළුයි සුදුයි ඕන ආකාරයකින් පුළුවන් අපිට ඒක පිළිබඳ සංඥා පහල කරගන්න. මේ සංඥා ඔක්කොම තර රූපේ කියන එකක් නෙවෙයි. තමන්ගේ සිත තුළ ඇති සිතේ ඒකකේ අනුපාතය කෙනෙකුට ඊටාම ලස්සන දෙයක් ලස්සන කෙනෙක් තව කෙනෙකුට අපේම කෙනෙක් අපේම දෙයක්. කියන්නේ ලස්සන කැත දේවල් කියලා අපි සංඥාවෙන් අල්ලාගත්තට ඒක එක්කෙනාගේ සිතේ තියෙන තත්ත්වයක් හැරේක අර බාහිර රූපේ තියෙන එකක් නෙවෙයි. කෙනෙකුට ඊටාම ප්‍රිය දෙයක් තව කෙනෙකුට ඊටාම අප්‍රිය දෙයක් වඩ පස්සේ. ඒනවත් ඕන තරම් කියන්නේ. එතකොට ඒ රූප සංඥා සියල්ලම මනසේ පහළ වෙන සිතේ පමණයි. රූපේ නෙමෙයි ඒවා තියෙන්නේ. එතකොට මේ රූපේ දැක්කලා ඒ පිළිබඳ යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් සැපයක් හරි දුකක් හරි මනස වේදනාවක් හරි ඒකත් අර ඇහැට පෙනෙන රූපේ නෙමෙයි තියෙන්නේ. Tamange සිත තුළ ඇති වෙන කියලා දානවා. සිත තුළ ඇති වෙන නාම ධර්ම කියලා. ඒ රූපේ දකින්නවා කියන්නේ සිතේ ටිකක් ඇති යාම. රූපේ හඳුනා ගන්නවා කියන්නේ සිතේ ටිකක් ඇති යාම. ඒ පිළිබඳ යම්තා සිතිවිලි වෙනස් සිතිවිලි ඇති කර ගන්නවා නම් ඒවත් සමාගයේ නාම ධර්ම. සමාගයේ සංසාරයේ තුල ඉන නාම ධර්ම පහළ වෙන නාම ධර්ම. ඒ පිළිබඳ වේදනාව පහළ වෙනවා නම් ඒවත් නාම ධර්මයි. රූපය පිළිබඳ සිතේට කිවේ ආශාව වෙන්න පුළුවන්, ගැටීම වෙන්න පුළුවන්, අමනාපය වෙන්න පුළුවන්. නැත්නම් පිළිකුලක් වෙන්නත් පුළුවන්, නුරුස්නාදාතියක්, ඊර්ෂ්‍යාවක් කෙනෙකුම පවර ආකාරයක සිතේ ධර්මය තියෙනවා. ඒ හැම එකක්ම සමාගයේ සිත තුළ පහළවන නාම ධර්ම පමණයි. ඒ හැර වෙන දෙයක් එතන නැහැ. ඉතින් තමන්ගේ මෝඩකමට අවිද්‍යාවට සමාගයේ සිත තුළින්ම මේවා ඇති කරගෙන තමාගේ සිත තමාගේ මෝඩකමට තමා විසින් මල්ලාගෙන දඟලන දෙඟිල්ලක් මෙතන සත්‍ය වශයෙන් තිබගන්න. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බැරි නිසා බාහිර රූප උපාදාන කරනවා. බාහිර රූප අල්ලනවා. බාහිර ශබ්ද, බාහිර ගන්ධ සුවඳ, බාහිර රස, බාහිර ස්පර්ශ ආදී ධර්මයන් අල්ලනවා. මෙතන සිදුවන ක්‍රියාදාමය තමාගේ නාම ධර්ම තමා විසින් උපාදාන කර ගැනීමක් පමණයි. එතකොට මේ නාම ධර්ම ඇතිවීම නැතිවීම හැර මෙතන කිසිවක් නැහැ කියන එක පැහැදිලිවම පේනවා නම් රූපස පිළිබඳ ඇති වෙන කප්ප සම්පස්සේ කියන එක මනසේ පහළ වෙන මනෝ සම්පස්සයක් පමණක් කියන එක පැහැදිලිව පේනවා. චක්ක සම්පස්සේ කිව්වට සත්‍ය වශයෙන් තියෙන එක මනෝ සම්පස්සයක්. ඒ වගේම තමයි සබ්දේ සබ්දේ අරගෙන සෝත සම්පස්සේ කියවට ඒක මනෝ සම්පස්සේ හැර වෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු ඉස්සරහට සබ්දයක් අහලා අපිට දැන් ඒ ගැන ඒ සබ්දය සිහිපත් කර කර ඒ සබ්දය ගැන හිතේට අපිට ලස්සන සින්දුවක් කියවලා සින්දුව ගැන දැන් හිතේ සාර්ථක වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ සබ්දය ඕනනම් තමන්ගේ හිතට ඇහෙනවා වගේ කනට ඇහෙනවා වගේ හිතට දැනෙන සත්‍යයක් තියෙනවා. අනාගතයේ අහන්න යන සත්‍යයක් පිළිබඳවත් එහෙම ඇතිවන්නට පුළුවන්. එතකොට අතීත අනාගත සත්‍ය පිළිබඳ පහළ වෙන සිතිවිලි ඒ පිළිබඳ තියෙන යම් කිසි පස්ස හෝ සංඥා හෝ යම් කිසි නාම ධර්ම තියෙනවා එක්කම සමාගයේ සිත තුළ පහළ වෙන මනෝ සම්පස්සේ නිසා පහළ වෙන ධර්මතාවය. සෝත සම්පස්සේ කියුවට සත්‍ය ඒකයි. වර්තමානික වශයෙන් යම් කිසි සත්‍යයක් යම් කෙනෙක් අහනවා නම් ඒ ශබ්දේ අහනවා කියන්නේ සංකේෂයක් නෙවෙයි නාම ධර්ම ටිකක් සමාගයේ සිට තුළ ඇති නැති යම්. කන කනේ ශබ්දයක් ඇදුනට පස්සෙ ඒ ශබ්දය පිළිබඳ දැනීමක් පහළවන්නේ කනේ නෙවෙයි සිට තුළයි. සෝත ශබ්දය ඇසීම නිසා සෝතංච පච්ච ශබ්දේ චුප්පජ්ජති සෝත විඥාන. කනට ශබ්දේ ඇසුනට පස්සෙ සෝත විඥානේ පහළ වෙනවා මේ සෝත විඥානේ කනේ නෙවෙයි පහළවන්නේ සිටේ. ඉන්නම් සංගතේ සෝත සම්පස්සෝ ඒති දිනාගේ එකතුවත සෝත සම්පස්සේ කියලා කියනවා නම් ඒ සෝත සම්පස්සේ පහළවන්නේ මනසේ. සෝත කන කියන එක දැන් අපි ගමු. ඒකත් නාම ධර්මයක්. ශබ්දේ කියන එක ගමු. ඒකත් නාම ධර්මයක්. මේක මේක තේරෙන්නේ නැහැ. දැන් කන කියන එක නාම ධර්මයක් කියලා කිව්වට කොටින්ම තේරුම් ගන්න බෑ. කන කියන එක රූපයක් බව පැහැදිලිව මේ දන්න කරුණ ලසටත් අමු වෙනවා. ඇහැටත් තේනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් ඇදලා තියෙන්නේ ඒක රූපයක්. කනට ඇහෙන ශබ්දත් ඒ මූල ධාතු හතර නිසා ඇති උපාදාය රූපයක් වශයෙන් දැන හඳුන්වනවා. යන පටේ ආපෝ තේජෝ වාය මූල ධාතු හතර නිසා ඇතිවෙච්චි බව උපාදාය රූපයක් තමයි සත්‍යය කියන්නේ. එතකොට මම කියන්නේ මේක සබ්දයක් රූපයක් නෙවෙයි නාමයක් කියලා. නාමයක් කියන එකෙන් අදහස් කරන්නේ අපි කන ගැන අවධානයක් යොමු කළේ නැත්නම් ඒ ගැන මානසිකාර පැවැත්වීමක් සිදුුනේ නැත්නම් අපේ මනසේ පැත්තට යොමුුනේ නැත්නම් කන කියලා දෙයක් තියෙනවද කියලා අපි දන්නේ. ඒ වගේම තමයි එතකොට මේ මානසිකාරයේ ඒ පැත්තට යොමු වීම ඒක දැකීම සිත තුළින් කියන්නේ ඒක සිත තුළ පහළවන නාම ධර්මයක්. ඒ කන කියන එක සත්‍ය වශයෙන්ම නාම ධර්මයක්. එතකොට කනට ඇහෙන ශබ්ද මේ ශබ්ද රූප රූප වුණාට මේම අපේ කනේ වැදීම නිසා සිතිවිලි ඇතිුනේ නැත්නම් ඒවා තුළින් සිතිවිලි පහළ වුණේ නැත්නම් ওই ශබ්ද කිසිවක් සත්‍යාරම්ම නෙවෙයි අපට නෙවෙයි. අපට සංසාරම්මයි. එහෙමනම් මේව තනි කරන්න නාම ධර්ම. මේක තේරුම් ගන්නට භාවනාව දිනු කෙනෙක් මේක ප්‍රඥාව දිනු වීතිදී නැති කෙනෙකුට තේරුම් ගන්නට බෑ. එතකොට ඇහැ කියන්නේ ඇහැ කියන එකත් රූප ධර්මයක් අපි දන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වශයෙන් හැදලා තියෙන්නේ. ඒ චක්කු ප්‍රසාද රූපේ කියන එකත් උපාදාය රූපයක් ඒ මූල ධාතු හතරෙන් ඇතිච්ච උපාදාය රූපයක් චක්කු ප්‍රසාද රූපේ කියන එක. එතකොට ඒක තනි කරම රූප කොටසක් ඒක කිසිම තර්කයක් නැහැ. නමුත් මේ ඇහැ පිළිබඳව අපි ඇහැ කියලා හිතුවත් ඇහැ පිළිබඳ මෙනෙහි කිරීමක් කළත් නැත්නම් ඇහැ පිළිබඳ අපි මනසින් බැලුවත් කොයි ආකාරයෙන් කළත් ඇහැ දර්ශනේ වන්නේ මනසට යොමු වන්නේ ඇහැ තියෙනවා කියලා දන්නේ දැනගන්නේ අර සිත තමන්ගේ සිත ඒ පැත්තට යොමු වුණොත් පමණයි. ඇහැ කියන එක එතකොට සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූප බාහිර ලෝකේ කොච්චර රූප තිබුණත් අපිට ඒවා පිළිබඳ සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒ බාහිර රූපාරම්මන කිසිවක්ම අපට අරමුණු නෙවෙයි. එනායට අරමුණු වෙන්නත් පුළුවන් අපේ සිතිවිලි අපේ අපේ රූපේ පිළිබඳ සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒ කිසිම රූපාරම්මණයක් අපිට නැහැ. එහෙමනම් මේ රූපාරම්මන කියන ඒවත් ඔක්කොම Tamange සිත තුළ පහළන සිතිවිලි ධර්ම නාම ධර්ම. ඒකට ඇහැ කියන එක නාම ධර්මයක්. රූපේ කියන එකත් නාම ධර්මයක්. චක්කු විඥානය කියන එකත් නාම ධර්මයක්. ඒ තුළින් පහළ වෙන චක්කු සම්පස්ස අනිකර නාම ධර්මයක් මනෝ ස්පර්ශයක්. මේක තමයි සත්‍ය සත්‍ය භාවය. කන කියන එකක් නාම ධර්මයක්, ශබ්දේ කියන එකක් නාම ධර්මයක්, සෝත විඥානයක් නාම ධර්මයක්, ශබ්ද සංඥා ආදී ධර්ම නැත්නම් ඒක පිළිබඳව ඇති වෙන වේදනා ආදී සියල්ලම තමන්ගේ සිත තුළ පහළවන නාම ධර්ම මේ නාම ධර්ම හැමකම පහළවන්නේ සිත තුළ මනෝස්පර්ශය තුළින්. ඒ නිසා චක්ක සංපස්ස කියුවට සත්‍ය වශයෙන් ඒක මනෝස්පර්ශයක්. සෝත සම්පස්සේ කිව්වට සත්‍ය වශයෙන් ඇත්තේතන මනෝස්පර්ශයක්. අනිත් ඒවත් එමය ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස. ඒකට මනෝ සම්පස්ස ගැන කියන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම මනෝ සම්පස්සයක්. මේක පුළුවන් නම් ගෙදර ගියාට පස්ව නිමෙස්සරට ගියාට පස්ව සමාධිමත් සිතකින් නුවණින් ගැඹුරින් හිතලා බලන්න. Tamanට අවබෝධ වුණොත් තේරෙයි මං කිව්වේ මොකද්ද කියලා. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒකේ පස්සපක්ඛ්‍යා වේදනා. පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. මේ පස්සේ තුළින් වේදනාවක් ඇති කර දෙන පස්සයක් තියෙනවා නැත්නම් පස්සේ තුළින් වේදනාවක් ඇති කර දෙන්නේ නැති පස්සක් තියෙනවා කියලා මාමුලදී කියනවා. පස්ස කියන්නේ ස්පර්ශය කියන එකට කියන පාළි වචනේ. එතකොට යම් කිසි කෙනෙක් සංකත තර්ක කරන්නට පුළුවන් පස්සපච්චා වේදනා නම් මට මෙහෙම චක්ක සම්පස්සය තියෙනවා මෙහෙම වේදනාවක් ඇති වෙන්නේ මෙහෙම සෝත සම්පස්සය තියෙනවා ඒ වුණාට වේදනාවක් ඇති වෙන්නේ අපි උදාහරණ වශයෙන් කියමු අපි මෙතන ඉන්නවා දැන් මේ කුරුල්ලෙක් කනගෙන සද්දයක් හරි මොකක් හරි සද්දයක් එනවා අපි නැත්තම් හොලඟාමන සද්දයක් හරි මොකක් අපිට කිසිම වේදනාවක් පහළ වෙන්නේ නැහැ පස්සේ ඇති වෙනවා එතකොට මේ පස්සපච්චය වේදනා කියලා බුදුහාමුදුරු කිව්වට ඒක සත්‍ය තුනේ නේද කියලා අවශ්‍ය නම් කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක පොතර්කයක් නෙවෙයි නමුත් ඒක තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතන අර පස්සේ වෙන දෙන වේදනාවක් ගැන කිය හැකි ස්පර්ශ සහ වේදනාවක් ගැන දෙන්නේ නැහැ ස්පර්ශ කියන කොටස් දෙකකට මේක බෙදුවාම මේ ප්‍රශ්නේ කිසිම ගැටලුවක් උද්ගතවන්නේ නැහැ. ඒක නිසා වේදනාවන් පිළිදෙන ස්පර්ශය තුළින් තමයි වේදනාවක් ගෙන දෙන්නේ. සෑම පස්සයක් තුළින්ම වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් අපි දන්න පොත්වල හැටියට. ඒවා අපිට ප්‍රකට ඒවා නෙවෙයි. ඒවා ප්‍රකට නොවනවා නම් ඒ වේදනාව නිසා පසුව ඇති වෙන තණ්හා උපාදාන ආදී කිසිවක් ඇති වෙන්නටත් බැහැ. මොකද වේදනාවේ මූලය නැත්නම් ඊට පසුව ඇති වෙන ඵල ධර්ම පහළවන්නට හේතුවක් නැහැ. එම නිසා පස්සේ නිසා වේදනාවක් ගෙන දෙනවා. වේදනාව දෙයෙන් දිය හැකි පස්සක් තියෙනවා. මේ පස්ස ඒ වේදනාවක් ගෙන දිය හැකි ස්පර්ශයක් හමු වුණාට පසුව වේදනාව ගෙන දෙන්නේ ස්පර්ශයෙන් නිසාම නෙවෙයි. දැන් ඇහැට රූපේ දැක්කා, චක්කු විඥාන සෝය ආදී ස්පර්ශ ධර්ම පහළ වුණා. චක්කු සම්පස්සේ පහළ වුණා. ඒ ඔක්කොම Tamange චිත්ත තුළ පහළ වී ඇති වී නැති යන නාම ධර්ම ටික. මේක හරියට දකින කෙනෙකුට අත්දැකලා තියෙන කෙනෙකුට එදිනදා ජීවිතයේදී ඇහැ කන්නාසය ආදී ඉන්ද්‍රයන් තුළින් ওই සිතිවිලි අරමුණු දැකලා සිතිවිලි එනකොට මේක තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්ම ටිකක් නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ මේක ගන්නට කිසි දෙයක් නැහැ නේ මෙතන මම කියලා ගේනුත් නැහැ නේ මේ සිතිවිලි ඇති වුණා පැවතුණා නැති වුණා ඔච්චරනේ මෙතන තියෙන්නේ මොනවද මේ බාහිර රූප ආර් සද්දාදී අරමුණු වල අභ්‍යන්තර තියෙන්නේ එතන තියෙන්නේ මහා මුලාවක් මේ දාදී අවබෝධයන් පැහැදිලිව දැකලා තියෙන කෙනෙකුට අර පස්සේ තුලින් වේදනාවක් ගෙන දෙන්නේ. ඒ කියන්නේ ඊටාම ලස්සන රූපයක් කියන ඇහැට දක්ව සම්පස්සේ කිසිම ආකාරයේ සුඛාස්වාදයේ ගෙන දෙන වේදනාවක් කියන්නේ. ඊටාම ප්‍රිය වේදනාවක් කියලා හිතමු. කිසිම ආකාරයෙන් මේක නොම නොමනාපේ අසතුට ගෙන දෙන වේදනාවක් කියන්නේ. මොකද ඒකේ අර සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ පැහැදිලි ලෙසම අත්දැකලා තියෙන නිසා. ඒ අත්දැකපු නැති අයට මේ පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. ඉතින් මේ අත්දැකීම් නැති නිසා තමයි සංසාරය දෙකැසෙන්නේ. කියන්නේ අර පස්සේ නිසා වේදනාව ගෙන දෙන්නේ මේ ආකාරයෙන් කියලා දකින්නට පුළුවන් ශක්තිය ප්‍රඥාවෙන් කරන්නේ. ඒ ශක්තිය උදාකර දෙන්නේ ප්‍රඥාව තුළින්. ඒක දකින්නට නොහැකිකම තියෙන අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව යම් කෙනෙක් මුලිනු කොට අදාළ නැත්නම් අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාත්මක ක්‍රියාත්මක වෙනකොට පස්සේ තුලින් වේදනාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වේදනාව ක්‍රියාත්මක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මනස ක්‍රියාකාරී භාවයට පත්වන වේදනාවක්. එතකොට අපි හිතමු කායට දුක් වේදනාවක් කියලා දුන්නයි කියලා කායට ස්පර්ශයක් ලැබෙන්නේ. පද දුකක් ගෙන දෙන ස්පර්ශයක් මොකක් හරි ආවා පද රසණයක් අද සීතලක් හරි ඔන්න ඔය වෙනි මොකක් හරි ස්පර්ශයක් ආවත් එතකොට මේක කායික වශයෙන් සුඛ හෝ දුක් වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් නමුත් අර මනසින් අල්ලාගෙන ඒ තුنين පහළවන මනෝපවිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ එවැනි කෙනෙකුට පහළවන්නේ නැහැ ඒක නිසා මේ මනසේ ක්‍රියාදාමයේ දිගින් දිගට දරාගෙන යන්නට නම් අවිද්‍යාව පසුපසින් සිට අත්උදව් දෙන්නට ඕන. උපකාරක ධර්ම වශයෙන් පවතින්නට ඕන. එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මේ පරිසම්පාදනයන් හරියට අවබෝධ කරගත්ත නැති අය සංසාරේ පුරා මෙරි මෙරි උපදින උපදී යනවා කියන්නේ පරිසම්පාදනයන් හරියට අවබෝධ කරාට පස්ව සංසාර ගමන කොට කරනවා කියන්නේ තොවෙනි කරුණ නිසා තමයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ පත්ුනේ පරිසම්පාද ධර්මයන් සම්මස්නය කිරීමෙන් බව ඒ නගරවැනි සූත්‍රවල දක්වා තිබෙනවා. එතකොට මේ ඇහැට රූපයක් දැක්කාට පස්ව වේදනාව ගෙන දෙන්නට නම් තමන්ගේ මනසේ ක්‍රියාදාමය නිසි පරිදි සිදුවන්නට ඕන. කියන්නේ තද කල්පනාවකට වැඩිලා නැත්නම් මන්ද සීතත්වයෙන් නැත්නම් අතිකල්දට බීමත් වෙලා වගේ සීය මොකක්වත් නැති තත්ත්වය වගේ එවැනි තත්ත්වයක් නෙවෙයි ක්‍රියාශීලී මනසක් තියෙන තෝර. ඒ ක්‍රියාශීලී මනසට පසුපසින් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නටත් ඕන. මේ සෑම හේතුවක්ම බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ මේ ප්‍රධාන හේතුව පමණයි මේ පස්සපච්චා වේදනා කියනකොට කියන්නේ. ඒ ක්‍රියාකාරී මනස තුළින් අර රූපේ දැක්කාට පසු රූපය හඳුනා ගන්නට ඕනේ. මේ රූපය හඳුනා ගැනීම පිළිබඳ තියෙන මෝඩකම ඉවත් කරන නැති පුද්ගලයන්ට ඒ කියන්නේ රූප සංඥාව පිළිබඳ තියෙන අවිද්‍යාව තුරන් කර නැති අය. රූප සංඥා පහල වෙන එක નિરાයාසයෙන්ම වාගේ සිටිනවා. තමන්ගේ උත්සාහයෙන් තොරවම වාගේ සිටිනවා. මේක හරියට තේරුම් ගන්න පුළුවන් වන්නේ රූප සංඥා පිළිබඳ අවිද්‍යාව නිරුද්ධ කරපු කෙනෙකුගේ සිත තුළ කිසිම රූපයක් දැක්කට කිසිම සංඥාවක් ඇති නොවන අත්දැකීම ලැබුවාට පසුව පමණයි. කියන්නේ මොනම රූපයක් දැක්කත් මොනම සංඥාවක් ඇති නැහැ ඒ දැක්ක ඇච්චරයි කියන්නේ කියලා හිතන්නේ නැහැ මිනිහා කියලා හිතන්නේ නැහැ හිතෙන්නේ නැහැ. දර්ශනයි කියලා හිතෙන්නේ නැහැ, කතයි කියලා හිතෙන්නේ නැහැ. ඔය දැක්ක ඇච්චරයි. එතනින් නවතිනවා. මෙතන මේ රූප සංඥා පහළ වෙන්නේ හේතු ටිකක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් අවිද්‍යාව. ඒ අවිද්‍යාව පවතින තාක් කල්ම දකින්න රූපයන් හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ රූපයේ තුළ තියෙන ඒකේම නයිසර්ගික ගුණයක් වශයෙන් විද්‍යමාන වන ධර්මයක් කියලා. කිසිම රූපයක කිසිම කෙනෙකුගේ සිත තුළ සංඥාවක් ඇති කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ කිසිම රූපයකට එහෙම හැකියාවක් නැහැ. කෙනෙකුගේ සිත තුළ සංඥාවක් ඇති කර දෙන්නට. නමුත් අපේ සිතෙන් තමයි විවිධ විවිධ සංඥා ඇති කරගන්නේ. සිතේ තියෙන ස්වરૂපයන් මත. තමන්ගේ අත්දැකීම් පහුගිය කාලයේ තිබෙන අත්දැකීම් ඒ වගේම තමන්ගේ සිතේ පවතින ස්වરૂපයන් ආදී කරුණු මත දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු කෙනෙක් හොඳට පිළිකුල් භවනාව වඩලා වඩලා වඩලා සිටිනවා තවත් කෙනෙක් ධාතු මනසිකාර භාවනාව හොඳට වඩලා වඩලා වඩලා සිටිනවා තවත් කෙනෙක් අනිත්‍ය සංඥාව හොඳට වඩලා වඩලා වඩලා දිනු කරලා දිනු කරලා තියෙනවා දැන් මේ තුන් දෙනෙක් උපසහාරයට ගම තව නැත්නම් ගන්න පුළුවන්. අපි මේ තුන දෙනා විතරක් ගමු. මේ තුන් දෙනා එකම ලස්සන රූපයක් දැක්කා අපි හිතමු. ප්‍රේමියෙක් නම් කාන්තාවක් කාන්තාවක් නම් ප්‍රේමියෙක් ලස්සන රූපයක් දැක්කයි කියලා. අර පිළිකුල් පිළිකුල් පිළිකුල් කියලා හොඳට දිනු කරපු පුද්ගලයාට ඒක දකිනකොට මේ පිළිකුල් ගොඩක් දුගඳ හමන අපවිත්‍ර කොටස් ගොඩක් කියලා තමයි සංඥාව පහළවන්නේ. ලක්ෂණයි කියලා එන්නේ මේක මම පිළිකුල් ගොඩක් මේ අංකණින් මේක තිබුණාට ඇතුලේ ඉන්නේ ඔක්කොම මේ ජාතලා ගොඩක් මේ වගේ දුබන හමුන ගොඩක් මේ කියන ඒකෙම හැංගීම එයාගේ සිත තුළ ඒ සංඥාව පහළවන දැන් අර සහතු වශයෙන් නුවණින් පින්නස විමසා දැක දැක දැක දැක හිතපු පුද්ගලෙක් ඉන්නවා කියන්නේ ඒ පුච්චලය මේක හානිය මෙතන තියෙන මොනවද මේ පාඨවි ධාතු ගොඩක් ආපෝ ධාතු ගොඩක් තේජෝ වායු ධාතු ගොඩක් මෙතන ධාතු ගොඩක් ධාතු ගොඩක් ධාතු ගොඩක් කියන සංඥාව ඇතිවන්නේ අර වංගි සාමුදුරේ ආනන්ද හාමුදුරේ ගමනක් යනකොට මෙන්න පාතේ හරි කොහේ හරි වඩිනකොට ලස්සන ගාන්ධාවක් දැක්කම වංගේ සාමුදුර බුදුහා ආනන්ද හාමුදුරන් කියන ස්වාමීන් වහන්සේ මගේ සිත රාගයෙන් පරිතයි හාමි රාගයෙන් දැවෙනවා මට පිහිටවන්නේ කියලා හත්ෙන් ඉස්සෙල්ලා මගේ ස්වාමීන් වහන්සේලා හත්ෙන් ඉස්සෙල්ලා ඒ කතාව කිව්වා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මොකද ධාතු ගොඩක් කියලා බලන්න වංගිස්ස කියලා. මේ ධාතු ගොඩක් වශයෙන් ලකිනවා. ඉතින් ධාතු වශයෙන් දකින්නට දක්ෂ පුද්ගලයාට ඒක ධාතු ගොඩක් වශයෙන් තියෙනවා. කාන්තාවක් පිළිමියක එහෙම අදහස් නෑ. ඒ සංඥාව කියන්නේ අපි හිතමුකෝ අනිත්‍ය සංඥාව අර කල පිළිගත්තේ තවත් පුතේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා හොඳටම දකින්නයි අනිත්‍ය සංඥාව. එයා දකින්නකොටම තේරෙනවා අනේ මේ මගේ සිත තුළ සිතක් ඇති වෙනවා ඒක නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එච්චරනේ. මේක හඳුනා ගන්න සංඥාවක් ඇති වෙනවා නැති වෙනවා එච්චරනේ. මේ රූපයත් ඇති වෙනවා නැති වෙනවා එච්චරනේ. ඔක්කොම අනිත්‍යයි කියලා ඒ දකින්න සිතත් අනිත්‍යයි කියලා දැක්ක. එයාට මොනම සංඥාවක්වත් දෙන්නේ අර අනිත්‍ය කියන සංඥාව පිටිට. එතකොට මම මේ කතාව මේ ඇහැට කිව්වේ ඇහැට රූපයක් දැක්කාට පසුව චක්විඥාණයෙන් පසුව පහළ වෙන රූප සංඥා ඇතිවන්නට විවිධ හේතු තියෙනවා. එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණ විවිධයි. එක එක්කෙනාගේ අවබෝධයන් විවිධයි. එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් විවිධයි. එක එක්කෙනාගේ නැඹුරු භාවයන් විවිධ ඒ කියන්නේ කාමයට නැඹුරු අය ඉන්නවා නෛකම්මයට නැඹුරු අය ඉන්නවා නැත්නම් මෛත්‍රී කරුණාවට නැඹුරු අය ඉන්නවා ද්වේෂයට නැඹුරු අය ඉන්නවා ඒ වගේ අතිමුක්ත භාවයන් තියෙනවානේ ඒ අතිමුක්ත භාවයන් විවිධ පුද්ගලයාගේ විවිධ විවිධ ආකාරයෙන් වෙනස් මේ හැම එකක්ම ඊට අමතරව තමන්ගේ පසුගිය අත්දැකීම් මත හිතට කාර්යදී ඇති ඒ ආදී විවිධ කරුණු තියෙනවා මේ සංඥාව ඇති වීම සඳහා දටපු රූප සංඥාවයි. මේ ඇති කරගත් සංඥාවට අනුව තමයි වේදනාව කියන්නේ. දැන් අර පිළිකුල් පිළිකුල් කියලා ඇති කරගත් සංඥාව ඉගෙන පුද්ගලයාට ඒ රූපේ දැකලා රාගසිතක් ඇති වෙන්නේ ආසාවක් ඇති වෙන්නේ පිළිකුල් සහගතව. ඒතර පිළිකුල් සහගතව එකක් ඇති වුණොත් උපේක්ෂා වේදනාව ඇති වෙන ප්‍රඥා සම්ප්‍රේත වුණා. සමහර විට පටිඝසිතක් ඇති වෙන්නට පුළුවන් ප්‍රඥාව මඳ වුණා. එතකොට පටිඝසිතක් කියන්නේ ගැටීම. එතකොට ඒක දුක් වේදනාවක් බවට පරිවර්තනය වෙන්න ඉතින් උපේක්ෂා වේදනාව හෝ දුක් වේදනාවක් එතෙන්දී ඒ පස්සපච්චා වේදනා කියන එකදී ඇති වෙනවා. අපි හිතමුකෝ දැන් මේක ධාතු මනසිකාරයේ දිනු කරපු පුද්ගලයාගේ රූපේ දැකලා මේක ධාතු කොටක් ධාතුව. එයාට පටිඝයක් ඇති වෙන්නේ. එයාට ආශාවක් ඇති වෙන්නේ නැහැ. එයාට කෙලින්ම උපේක්ෂා වේදනාව පහළ වෙනවා. ඥාන සම්ප්‍රිත උපේක්ෂාවක් විය හැකියි. එතකොට අර අනිත්‍ය වශයෙන් දැකපු කෙනාට කොයිම ආකාරයකින්වත් ඒ කියන අර සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. දුක් වේදනාවක් වෙන දෙන්නේ නැහැ. කෙලින්ම උපේක්ෂා වේදනාවක් ගෙන දෙනවා කෙලින්ම ඥාන සම්ප්‍රිත උපේක්ෂා වේදනාවක් එතකොට එක එක්කෙනාගේ සිත තුළ ඒ චක්ක සංපස්සය තුළින් පහළ විය හැකි වේදනා ඇතිවීමට විවිධ හේතුන් බලපානවා. නමුත් මේ කොයි හේතුව තිබුණා වේදනාවක් ගැනීමට මූලික කරුණ වන පස්සේ තිබෙන්නේ නැතුව. ඒ පස්සේ තිබුණේ නැත්නම් අනිත් කරුණ මොකක්වත් තිබුණාට වේදනාවක් පහළවන්නේ නැති නිසා බුදුචානන් වහන්සේ ප්‍රකාශ කරනවා පස්සපච්චා වේදනා කියලා. එතකොට මේක ඉතින් විස්තර වශයෙන් මේ තේරුම් ගන්නට ඕනේ. චක්ක සම්පස්සේ නිසා චක්ක සම්පස්සජා වේදනාව ඇති වෙනවා කියන්නේ. චක්ක සම්පස්ස පත්‍ය චක්ක සම්පස්ස සංකුච්චක්ක සම්පස්සජා වේදනාව කියලා කියතේ කරනවා. පස්සපත්‍ය වේදනා කියන එක අපි කොටස් වලට කඩනවා ඒකයි කියන්නේ. සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සජා වේදනාව ඇති වෙනවා. ධාන සම්පස්සේ නිසා ධාන සම්පස්සජා වේදනාව ඇති වෙනවා. ජීවා සම්පස්සේ නිසා ජීවා සම්පස්සජා වේදනාවත් කාය සම්පස්සේ නිසා කාය සම්පස්සජා වේදනාවත් මනෝ සම්පස්සේ නිසා මනෝ සම්පස්සජා වේදනාවත් ඇති වෙනවා. දැන් මේ කරුණ කියනකොට මේ හැට ගැඹුරින් ප්‍රශ්නාව තියෙනවා නම් තේරෙන්න තෝරන එක් කාරණාවක් තිබෙනවා. මං කියවා චක්කු සම්පස්ස සෝත් සම්පස්ස ගහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස කියන ඔක්කොම මනෝ සම්පස්සේ කියනවා. දැන් මේ ඊළඟට ඒකට පටහැනි කතාවක් කියනවා. දප්ප සම්පස්සේ නිසා දප්ප සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ඒ කිසිම පටහැනි භාවයක් නෙමෙයි. එතකොට මේ චක්කු සම්පස්සජා වේදනා, සෝත් සම්පස්සජා වේදනා, ගහන සංදිවා පාය සම්පස්සජා වේදනා කියලා අපි කියුවට මේ සෑම එකක්ම මනෝ සම්පස්සජා වේදනාවක්. ඒකේ අයිතිය ප්‍රායෝගික වශයෙන් බලනොත් කිසිම වෙනසක් නැහැ කිසිම විදර්ශයක් නැහැ මනෝ සංපස්සජා වේදනාවමයි ඇතිවන්නේ. චක්ක සංපස්සේ පරිම වේදනාවක් ඇති වුණත් සෝත සංපස්සේ පරිම වේදනාවක් ඇති වුණත් ධාන ජීවාකාර කියන මේ ඒ ස්පර්ශ තුලින් කවර වේදනාවක් ගෙන දුන්නත් ඔක්කොම මනෝ ස්පර්ශේ තුලින් ගෙන දෙන වේදනාවක්. ඉතින් මේ මනෝ ස්පර්ශය තුලින් ඇතිවන වේදනාව තමයි කොහොම ඒ කොටස් හයකට බෙදලා බුදුහාමුදුරු පෙන්දුගන්න වේදනා කොටස් හයක්. ඒක අපි නුවණින් දකින්නට ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන්කමක් වෙන්නට ඕන. ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ කොහොමද මට වේදනාවක් පහළවන්නේ? එතකොට Tamanට තේරෙනවා අර විදිහට සංඥා පාරිනවා වේදේ හේතු නිසා මේ සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් කියලා දෙනවා. හොඳයි කියන සංඥාවක් නරකයි කියන සංඥාවක් නැත්නම් මඳහත් සංඥාව. ඕකට අනුකූල වන ආකාරයෙන් හොඳ නරක මඳහත් වේදනා පහළවන. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා පහළවන. එතකොට මේ වේදනාව කොහෙද ඇතිවන්නේ? තමන්ගේ සිත තුළ. දැන් ආපස්සට මුලට ගියොත් එහෙම වේදනාව ඉඳලා වේදනාව සිත තුළ තියෙන ධර්මයක්. නාම ධර්මයක්. රූප සංඥාව කියන එකත් සිත තුළ තියෙන නාම ධර්මයක්. ඊළඟට චක්කු විඥානය කියන එකක් සිත තුළ තියෙන නාම ධර්මයක්. ඒ පිළිබඳ යම් කාසිතේදී පහළ වෙනා නම් ඒ කොහොම සිත තුළ පහළ වෙන නාම ධර්ම. චක්කු සංපස්සජා වේදනා කියන එක තනිකරම තමාගේ සිත තුළ පහළ වෙන නාම ධර්ම ක්‍රියාත්මක වීම. නාම ධර්මය තියෙනවා පවතිනවා නැති නැත්නම් දැන් ඇතිවෙච්ච නාම ධර්ම මේ මොහොතේම නැති යනවා. ඉතින් මොකද්ද මෙතන අගේ යන්න තියෙන්නේ? අපි දුන හොඳ සුඛයක් විඳිනවා කියලා හැර රූපයක් දැකලා හොඳ සුඛාස්වාදයක් විඳිනවා කියලා රස රූපයක් දැක්කේ. ඉතින් ඒක දී ඇඳ මිලක්වා මෙතනම ඇතිලා නැතිලා ගියා. ඊට පස්සේ ඉතින් ඒක ගැන හිත හිතා පස්සේ ඉතින් සංඥා ඇති කරගන්න පුළුවන් ටික කාලයක් යනකම් ඕනනේ. නැත්තම් ඒක එතනම ඇතිලා නැතිලා ගියා. මොකක්ද මේකේ තියෙන හරය? දැන් පසුගිය ජීවිත කාලය පුරා අපි ඈත රූප දැකලා යම් කිසි සුඛ ආස්වාදයක් වින්දන අද මොනවද ඉතිරි වෙලා තියෙන්නේ ඒ ඔක්කොම නිරුද්ධ වෙන ධර්ම අනිත්‍ය ධර්ම දැන් යම් කිසි කෙනෙක් රූපයක් දැකලා සුඛ ආස්වාදයක් විඳිනවනම් තමන්ගේ හිත තුළ මේ වේදනාම ධර්මයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඔච්චරයි ඕක හරියට තේරෙනවා නම් කර්මයට අවබෝධයක් අදට කාවේදී ගොස් තියෙනවා නිකන් මේ දැන් මෙහෙට කියනකොට මේ කරුණ අවබෝධ වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. Tamange ප්‍රත්‍යක්ෂ වශයෙන්ම Tamangeම අත්දැකීම් තුළින් භවනා තුළින් අත්දැකලා හරියට අවබෝධලා තියෙනවා. ඇහැට රූපයක් දැක්ක ගමන් චක්ක සංපස්සයක් ඇති වෙන වේදනාවක් ඇති වෙනකොටම මොනවාදේ නාම ධර්මයක් ඇති වුණා පැවතුණා නැතුණා මේක ඇති වුණත් එකයි පැවතුණත් එකයි නැති වුණත් එකයි. නැති වෙලා ගියාට පස්සේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන ඉතින් මේ වේදනා මාත්‍රේ ඇති මගේත් නෙවෙයි මගේ ධර්මයේ මට අයත් ධර්මයකුත් නෙවෙයි ඒක ඇති වුණා පැවතුණා නැතුණා ඉතින් මේකෙන් මොන අභියක්ද මොන වටිනාකමක්ද නැත්තම් මොකද්ද මෙතන උපාදාන කරන්න තියෙන්නේ කියලා පැහැදිලි දර්ශනයක් සමාගයේ සිට කාවැදී කියනවනම් අය ඇහැකටන රූප තුළින් ඔය කියන සුඛ දුක්ඛ වේදනා ගෙන දෙන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා කියනවනේ ඔය පරිසම්පාද අනිත් අතට කතා කරනකොට පස්සේ නිරුද්ධ වෙනකොට මානෙනි වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට ඒ වගේම බුදු කරුණු ඒ වගේ දෙයක් කියන්න අවශ්‍ය නැහැ. නමුත් යන්තම් ඔය සීපත් කිරීමක් කරේ. එතකොට සෝත් සංපස්සජා වේදනා සෝත් සංපස්සේ තුලින් ඇති වෙන වේදනාවක් තනිකර මනෝ සංපස්සේ තුල නිසා පහළවන එකක් බව තේරුම් ගන්න. ශබ්දේ නිසා එනින්ම සෝත සම්පස්සේ තුنين වේදනාවක් කියලා දෙනවා නම් අපි කැමති වුණත් නැකමැති වුණත් ශබ්දයේ තුලින් සෝත සම්පස්සජා වේදනාවක් කියලා දෙන්න ඕන. මේ අත්දකින්න ඕන නම් පුළුවන් නම්. තමයි මේක ආශා කරන මිහිරි සින්දුවක් අහා සතුට විඳින්න. විලවිලා ඉඳලා මේක මගේ හිත තුළ ක්‍රියාත්මක කරන නාම ධර්මයක් හිතේ තියෙනවා නැතින වැඩක් නෙවෙයි මොකද්ද මේකේ තියෙන්නේ කියලා හුස්ස අවබෝධයක් ඇතිලා ඒ શબ્දේටම නැවත කන් දෙන්නේ මොනම වේදනාවක් හිත තුළ ඇති වෙන්නේ අවේ ඇති නැති පැහැදිලිවම Tamanට තේරෙවි අවබෝධ වුණොත් තේරෙවි මේක තනි කරලා මනෝ සම්පස්සේ මේ සිදුවන ක්‍රියාදාමයක් කියලා අනිත් ඉන්ද්‍රියන්වත් මේ ආකාරයට එතකොට මේ වේදනාව උපාදාන කරගෙන කටයුතු කරන එක නතර කරන්නට පුළුවන් වෙනවා. වේදනාව උපාදාන කරන එක නතර කරන්නේ රහත් වෙනකොට. එයින් පහළ සත්‍යයේ සම්පූර්ණ මේ මුලින්ම ප්‍රදානට බෑ. ඒකයි මේ පරිසම්පාද ධර්මයන් හරියට අවබෝධ කරගෙන සංසාර විමුක්තිය සම්පූර්ණයෙන් ලබනවා කියන්නේ. එතකොට මේ වේදනාව කෙරෙහි තියෙන රාගාංශයත් දුක් වේදනාවට තියෙන පටිඝාංශයත් අදුක්කම සුඛේවත් උපේක්ෂා වේදනාවට තියෙන අවිජ්ජා අංශයත් උදටලා දාන්නේ නැතුව අවිද්‍යාව අයින් කරලා විද්‍යාව උපදවා ගන්න නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවර කරයි කියන කරුණ කිසිදා සිදු නොවනවායි කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා. සුඛාය වේදනාය රාගාංශයන් අපහාය සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය අයින් කරන්නේ නැතුව දුක්ඛාය වේදනාය පටිඝානසයන් අපටි විනෝදෙත්වා දුක්ඛ වේදනාව කෙරෙහි තියෙන පටිඝානසය සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න නැතුව එළකට දුක්ඛ සඛාය වේදනාය අවිජ්ජානසයන් අසමෝහනිත්වා දුක්ඛම සුඛෝපේක්ෂා වේදනාව පිළිබඳ තියෙන අවිජ්ජා අනසය සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ නැතුව අවිජ්ජං අපහාය අවිජ්ජාව ප්‍රහාණය නොකර විද්‍යං උපාදිත්වා විද්‍යා විද්‍යං අනුපාදිත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව විද්‍යේ ධම්මයේ මේ ජීවිතයේදීම දුක්ඛ සම්පකරෝ භවිෂති इति නේකන්තාන විද්‍ය දුක කෙලවර කරයි කියන කරුණ සිදුවන්නේ නැහැ එහෙම බුදුහාමුදුරු කියලා කියනවා එතකොට ඒ වේදනාව පිළිබඳ හදා අවබෝධය හරියට අවබෝධ කරගන්නකොට සනිකරම මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නැතර කරන්න පුළුවන් කියන එකයි අදහස් කරන්නේ. එහෙනම් මේ බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙන්නේ නිකන් ආවට ගියාට නෙවෙයි සත්‍ය වශයෙන්ම කරන්නට පුළුවන් දෙයක් සිදුවන දෙයක් මේ බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේම දන්නා දැකලා තියෙන අත්දැකලා තියෙන. නැතුව බුදුහාමුදුර කිසිවක් දේශනා කරන්නේ නැහැ. ඒ නිසා මේක පරම ගම්බීරෝ සත්‍යයක් තියෙනවා. ඒකෙන් වේදනාව පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගන්නට මේ උත්සුකවන්නට ඕන. මේ වේදනාවට ඇලිලා බැඳිලා කටයුතු කිරීම නිසා තමයි දුක් වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවට තියෙන ආශාව නිසා. ඒකට දුක්ඛම සුඛ ප්‍රේක්ෂා මෙන්දහත් වේදනාව කෙරෙහි අවිද්‍යාව පහළවන්නේ මේ වේදනාවේ යථා තත්ත්වය නොදන්නාකම නිසා. මේව නිසා මේ ඔක්කොම උපාදාන කරන ලෝකයක් අල්ලගෙන තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් උපාදාන කරගෙන ඇතින් සංසාරේ ටිකින් ටිකට ටිකින් ටිකට ගැට ගැට ගැලී ගැට ගැට ගැලී ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ওই මහා නිදානේ සූත්‍රයේදී මේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධන කරගත් සත්‍යෝ ආනන්ද පූල් බෝලයක් මේ පැටලීමට මේ සංසාර ලෝකේම පැටලි පැටලි සසර දුක ඉක්මවා යන්න නැහැකව නැවත නැවත ඉතිරිකදී මෙරි මෙරි සසර දුකම අනුභව කරනවා කියලා. ඒ ස්වාමී පටිච්චසම්පාද ධර්මයන් අවබෝධ කරගන්න එක කොයිතරම් ශක්තිකක්ද කියලා තේරුම් ගන්න. එහෙම අවබෝධ කරගන්න බැහැ පටිච්චසම්පාද ධර්මයන් ගැඹුරුයි. ගැඹුරු අත්‍යක්මයි තියෙන්නේ ගැඹුරෙන්මයි වැටෙන්නේ බව බුදුහාමුදුරු දක්වලා තියෙනවා පටිච්චසම්පාදෝ විඥානන්දම් පටිච්චසම්පාදම් විඥානන්ද ධම්ම ගම්බීරෝච්ච ගම්බීර අවබෝධෝච්ච මේ ගැඹුරුයි ගැඹුරු අත්‍යක්මයි තියෙන්නේ ඒක නිසා දැන් අද කියපු කරුණක් මම මේ පුළුවන් තරම් සරල කරලා කතා කරේ නමුත් මේ ඇත්ත එක මහා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නට හැකියාව ලැබුණාද කියන එක මා දන්නේ කෙසේතත් මෙම දේශනාව නැවත නැවත නැවත නැවත කීප සැරයක් හරි අහන්න. ඇහුවට මදි අහලා ඒ ගැන අවධානය යොමු කරලා සමාධිමත් සිතකින් බලන්න. බලනකොට මේ මොනවද මේ කියලා තියෙන්නේ මොනවද මේ කියලා තියෙන්නේ කියලා Tamanටම අවබෝධ වුණොත් තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව ඒ අවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබුණොත් මේ කියපු ධම්මේ සර්මද්දරට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. කියපු දේ වැටහෙන එක නෙවෙයි මම අවබෝධ අවබෝධය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂයේ සත්‍යකින්. අන්න ඒ විදිහට කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕන. එතකොට මේ අද අපි ප්‍රකාශ කළේ අනි තලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා කියන කරුණු දෙක. එතකොට සලායතන කියන කරුණ කලින් අපි විස්තර කළා පස්සේ කෙනෙක් කොටස් හයකට දාලා විස්තර කරලා දක්වලා දෙනවා. ධප්ප සම්පස්ස උත්දාන ජීවාකාය මනෝ කියනවා. ඒකේ තෑම වචනේන පස්සේ කියන වචනේ එකතු වෙයි. ධප්ප සම්පස්ස සම්පස්ස ආදී වශයෙන්. එතකොට මේ පස්ස කායවල හයක් කියලා තිබුණාට සත්‍ය වශයෙන් මෙතන මනෝ පස්සේ පමණයි තියෙන්නේ කියන කරුණයි අවධානය කළ පෙන්වන්න. ඒක තේරුම් ගැනීම සඳහා මේ ඇයට අතීත ආරම්මන සහ අනාගත ආරම්මන දෙක ඉස්සෙල්ලා අවධානය යොමු කරලා බලන්න. එතකොට අනාගත ආරම්මන අතීත ආරම්මන කිලින්ම මනෝස්පස්ය තුලින් ඇති වෙන ආකාරය පිළිබඳ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක දකින්නට පුළුවන්. වර්තමානයේ දකින්න ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණු තුලින් ඇතිවෙන ස්පර්ශය අනිකරම මනෝ ස්පර්ශයක් වන ආකාරය දකින්න. ඒක දකින්නට නම් මේ සෑම එකකම මනසේ තුළ පහළ වන නාම ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කර වෙන දෙයක් නොවේ කියන කරුණ ඉතින් උන්කදී ඒක අවබෝධ කරගන්න බලන්න. ඊළඟට පස්ස පංචා වේදනා කියනකොට පස්සේ තුලින් වේදනාව ඇති වෙනවා කියන එකයි. ඒ වේදනාවත් පස්ස කොටස් හයක් තියෙනවා නම් වේදනා කොටස් හයක් තියෙනවා. චක්කසෝත දාන ජීවවාස කාය මනෝ කියලා හයක් පස්ස තියෙනවා. චක්ක සම්පස්සේ ඒ නිසා චක්ක සම්පස්සදා වේදනා. ඒක සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සදා වේදනා. ඒ චක්ක සම්පස්සදා වේදනා කියන එකේ අදහස චක්ක සම්පස්සේ නිසා උපන් අටගත් වේදනාව කියන එකයි. සෝත සම්පස්සදා වේදනාව කියන්නේ සෝත සම්පස්සේ නිසා උපන් හටගත් වේදනාව. ඒ වගේම අනිත් ඒවා මේ එක එක ස්පර්ශ නිසා පහළගත් පාළු වේදනාව කියන එක. ඒකට මේදී අපි ප්‍රකාශ කළේ විශේෂයෙන්ම මේ පස්සේ තිබූ පමණින්ම වේදනාවක් වෙන දෙන්නේ වේදනාවක් ගෙන දෙන්නට පුළුවන් ස්පර්ශයක් තියෙනවා වේදනාවක් කියන්නේ ප්‍රකටමන ආකාරයේ වේදනාවක් ගෙන දෙන්නේ නැහැ ස්පර්ශයක් තියෙනවා එතෙන්දී අපි සැලකිල්ලට බඳුන් කළ යුත්තේ අර ප්‍රකට වශයෙන් වේදනාවක් ගෙන දෙන ස්පර්ශ පමණයි ඒවා තුළින් මොනක් වේදනාවක් ගෙන දීමට නම් අර රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා ආදී සංඥාවන්ගේ ක්‍රියාදාමයේ සිටේ ක්‍රියාදාමයේ තමන්ගේ මනසේ පවත්නා ස්වરૂපය ආදී විවිධ කරුණු ඒ සඳහා හේතු වන බව පෙන්වන්න කලින් ඒ අනුව ඒ ඕම තමන්ගේ මනස තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් පමණයි. ඒ වගේම චක්ක සම්පස්සදා වේදනා ආදී වශයෙන් වේදනා කොටස් හයක් කියලා අපි ප්‍රකාශ කළාට සත්‍ය වශයෙන්ම තියෙන්නේ මෙතන මනෝ සම්පස්සේ තුලින් ඇතිවන වේදනාවක් පමණයි කියන එකයි අපි පෙන්වන්නේ. මේකත් එකපාරට මේ තේරුම් ගන්නට ඕනේ කියවන්නට පුළුවන් නිවිස්සෝ කියලා පසු හොඳින් කල්පනා කරන අවබෝධ කරගන්න බලන්න මේක මෙහෙමද වෙන්නේ මෙහෙම නෙවෙයිද වෙන්නේ කියලා. මං කිව්වට පිළිගන්නට එපා මේ හැම තේරුම් ගන්න අවබෝධ අවබෝධ කර ගන්නවා. එතකොට තමයි මේවා තේරෙන්නේ. ඊළඟට අපි ප්‍රකාශ කළේ විශේෂයෙන්ම වේදනාව ගැන තියෙන වැරදි දෘෂ්ටිය වැරදි අවබෝධය ඒ වේදනාව කෙරෙහි තියෙන අවිද්‍යාව දුරු කර ගැනීමට හේතු පාදක වන කරුණු කීපයක් විශේෂයෙන්ම වේදනාව ඔක්කොම අනිත්‍ය දුක නිරුද්ධ වී යන ආකාරයේ වේදනාව විඳිනවා කියන්නේ Tamange සිත තුළ නාම ධර්මයක් ඇති වී නැති යාම හැර වෙන දෙයක් නෙවෙයි මේ ඇති වී නැති යන වේදනා නාම ධර්මයේ ඇති වෙලා ගියත් එකයි නැති වෙලා ගියත් එකයි ඒකෙන් කිසිම Tamande ඒකෙන් ලාභයකුත් නැහැ ඇති වැඩකුත් නැහැ ඒක නිසා ඒ අවබෝධය ඇති වෙනා නම් ওই නාම ධර්මයේ තුන ආවයි නැති වුණායි කියලා අපිට ඒව උපාදාන නොකරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ සුඛ දුක්ඛ මඳහක් කියන වේදනා තුනක හේතිනවා සුඛ වේදනාවට රාගය පහළ වෙනවා දුක්ඛ වේදනාවට පටිඝය පහළ වෙනවා අදුක්ඛම සුඛ වේදනාවට අවිද්‍යාව පහළ වෙනවා මේ සියලුම මනුෂ්‍ය ධර්මයන් කාමරාගංශේ පටිගංශේ අවිජ්ජානසේ කියන අනුසේ ධර්මයන් සම්පූර්ණයෙන් මුලින්ම පුරා දාමන් නැතුව කවදාවත් කෙනෙකුට සසර දුක සම්පූර්ණයෙන්ම නිව කරන්නට බැහැ කියන කරුණයි අවසාන වශයෙන් පෙන්වන්න කලේ. ඒකට ඒ අනුව පිළිපැදීම තුළින් මේකටත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට අවශ්‍ය නම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ විදිහට තමා විසින්ම අවබෝධ කරගත්තොත් පමණයි. නැත්නම් ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යයක් ලැබේ. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යය නේද වශයෙන්ම කව له දවසකේ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා හේතු උපනිෂේ වෙනවා. ඒකෙම වේවා කියලා ආශිර්වාද කරන්න මෙම දේශනාව දැන් කරන්න. දෙවියන්ට අපි පින් දෙනවා ආකාශත්තාස්යෙන් පාටින් දෙනවා ආකාශත්තාස් බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං නෝදිත්වා චනන්ද පංසාසන ආකාශත්තාස් බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං නෝදිත්වා චනන්ද පංසේසන ආකාශත්තාස් බුම්මත්තා දේවානාගාමයිතිකා සම්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ශාසනයක් කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍යයි සම්මේ පුඤ්ඤං ආසවතේ වරණවතු සම්ප දුක්ඛා සමුච්චතු මේකද සියලු කුසල් සත්‍යයෙන් බලයෙන් මේ ඇති වෙන සත්‍යල වාසනාවක් සිදු වේවා අභිවාදන සීලිස්ස නිච්ඡම්මද්ධාපුතානෝ සත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පති මේවසේතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිද්දතු සෝපත්තේ වානවසරදීවා